වෙස් බඳින්න ගියාම වෙස් බඳිනව පෙන්වන්නේ නැහැ වෙස් නටන විතරයි පෙන්වන්නේ. වෙස් බඳින්නේ අතුල කරුවල තැනක තමයි. නිසා හැම සංසිද්ධියකම මුල යම් කිසි මට්ටමකට ගොරෝසු වුණාට පස්සේ තමයි අපේ ඉඳුරන්ට අහුවෙන්නේ. ඉතින් අපි දකින්නේ මැද විතරයි. මානසිකාරකින්තරව සත්‍යකින්තරව බලා හිටියොත් ආශාස ගත්තොත් එimhe ආශාසෙ හොඳටම ගොරෝසු හරි විතරයි අපිට අහුවෙන්නේ මුල අහුවෙන්නේ නැහැ මැද අග අහුවෙන්නේ නැහැ. ප්‍රසවාසෙත් එimheයි හොඳට මේ මැදට තියෙන ගොරෝසු හරිය අහුවෙනවා අගමුල අහුවෙන්නේ. නමුත් බුදුරජාණන්සේ දේශනා කරනවා ඒක හොඳට ගොරෝසු දෙය අහුණාට පස්සේ ඒකට පොඩ්ඩක් ඉස්සල්ලා පොඩ්ඩක් පස්සේ බලන්න. කොහොමම ටික ටික බලාන බලාන යනකොට එන්න එන්න වෙන්නේ මේ සිද්ධිය මුලට මුලට ගිහිල්ලා මේ සිද්ධිය වර්ධනය වෙගෙන එන හැටි දැක ගන්න පුළුවන් වෙනවා. එතකොට බැලුවොත් උපමාවක් හැටියට කියනවා ඕනම දෙයක් පොරවෙන් කපන ගමන් ලොකු වෙන්න දෙන්නේ නැතුව නියපොත්තෙන් කන්න මට්ටමින් අල්ලුවා නම් කඩන්න ලේසියි. අපි වෙන්නේ තියෙන අපේ ප්‍රමාදය නිසා හරියට වෙලාවට සිද්ධිය වෙනකොටම අපි දැකලා නැති නිසා අපි ළඟට එනකොට කෙලෙසේ වුණත් මෝරලා වැඩි. මොන දේ වුණත් සෑහෙන දුරට අපි ප්‍රමාදයි ඊට පස්සේ අපි අතරම පරදිනවා ඒ ශක්තිමත් වෙලා තියෙන නිසා. ඒකට බය වෙන්න එපා. හිතවිල්ලක් වේදනාව සද්දයක් එනකොට මුලින් මුලින් අපිට අහුවෙන්නේ වේදනාවෙන් හිතවිල්ලෙන් හිත තැළුණාට පස්සේ. නමුත් මේකම නැවත නැවත බලන්න හිටියොත් අපිට පේන්න පටන් අර ගන්නවා මේක මේ ක්‍රමයෙන් වැඩිලා තමයි මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. අන්නේ ක්‍රමයෙන් වැඩෙන දේ බැලීම සඳහා තමයි භාවනා කරනවා කියලා කියන්නේ එකම දේ නැවත නැවත බලන්න කියනවා. ඒක ආනාපාන සතියෙන් කියනවා කියන්නේ සබ්බ කාය පරිසංවේදී අස්ස සිස්සාමිති සික්කති. වෙන විදිහට කියනවා ආශ්වාසය යාලු කරගත්තට පස්සේ අල්ලගත්තට පස්සේ මූණට මූණ දාගත්තට පස්සේ ආශ්වාසයේ මුල ඉඳලාම බලන්න පටන් ගන්නවා. අවසානයේ දක්වාම බලන්නේ කියලා කියනවා. ඒකට අපි සාමාන්‍ය භාවනා භාෂාවෙන් කියන්නේ මුලමඳාක බලනවා. ඒකට හේතුව මොකද? එහෙම පුහුණු නැති හිත හැම වෙලාවෙම දකින්නේ මැද හරිය විතරයි. මුල දැකීමේ හැකියාවක් අපිට ඇත්තේ නැහැ. ඒක නිසා අපි ඉන්නේ කලබලේ, අපි ඉන්නේ තක්කු මුක්කුවේ, අපි ඉන්නේ ප්‍රමාදේ. ඒ නිසා එකම දේ නැවත නැවත බලන්න බලන්න බලන්න බලන්න මුලට මුලට යනවා. භයානක රෝගයක් ගත්තොත් ඒත් හරි, පිළිකා හරි, ඔය චිකන් ගුන්‍ය හරි මොකක් හරි. ඉස්සල්ලාම අහුවෙන්නේ ස්පිරිතාලේට අසාධ්‍ය රෝගී. ඒකලා කියන දන්නේ නැති ලෙඩක් තියෙනවා කියලා. නැත්නම් ඉස්පිරිතාලේ කියනවා මේවා වෙච්චාම ගෙදර ඉන්න එපා වහම එන්නේ කියලා. ඊට පස්සේ තාම බේතක් නෑ. නමුත් ලෙඩු තියාන පුළුවන් තරම් වැදගත් කරන දැනගන්නවා මේ අසාධ්‍ය වෙලා තියෙන අවල් ඉන්ද්‍රිය වෙන්න ඇති කියලා. ඒකට රෝගෙට වෙදකම් කරන්නේ ඉන්න ඉන්න යනකොට ටික දවසක් යනකොට ওই රෝග ලක්ෂණ මතුවේගෙන එන කට්ටිය එන්න පටන් ගන්නවා ඉස්පිරිතාලේ. අන්න එතෙන්දි තමයි රිසර්ච් පටන් ගන්නේ. මේ රෝගේ සම්පූර්ණ වුණා වෙනාට පස්සේ තත්ත්වය අමාරුයි. රෝගේ මතුවේගෙන එන එහෙම එන්න එන්න පටන් ගත්ත පස්සේ ඒගොල්ලෝ සාදර වෙනකොට වඩ වඩා රෝගීන් රෝග ලක්ෂණ මතුවේගෙන එනකොට ආවොත් සුකිරීමේ ශක්තිය වැඩි. එතන වෛද්‍ය විද්‍යාව උගන්වනවා රෝගේ මතුවෙනකොට අල්ලනවා නම් ඕනෙම රෝගයක් උණු වතුරෙමුයි ලුණු වතුරෙමුයි සනීප කරන්න පුළුවන් කියලා. ඕනෙම ලෙඩක් ලුණු වතුරටයි උණු වතුරටයි සනීප කරන්න පුළුවන්. හැදීගෙන එනකොට අහුනවා. හැදුනට පස්සේ ඉතින් ඉන්ටෙන්සිව් කෙයාර් යුනිට් එක දැම්මත් ඉතින් ලෙඩ අමලා කියලා තමයි කියන්නේ. නිසා අපිට බුදුරජාණන් උගන්ලා තියෙන්නේ අමාරු තත්ත්වෙන් පටන් අරගන්න මුලට මුලට යන මෙන්න මේ යෝනිය කියලා කියන සඳහන් කරන්නේ මුලට ඇදීම තමයි. මානසිකාර්ය රෝගේ ඇති වෙනකොටම පටන් ගන්නකොටම ක්ලේශයක් හරි පිනක් හරි ඒ හැදෙන ස්වરૂපය දැනගත්තා නම් ඒ පුද්ගලයාට ඒක පාලනය කිරීමේ ශක්තියක් එනවා. ඒක මේරුවට පස්සේ දැනගත්තොත් පාලන ශක්තිය අපිට නැහැ. අපි ඒකට යට වෙන්න වෙනවා. ඒක නිසා එකම දේ නැවත නැවත කිරීමෙන් තමයි අපිට පුළුවන් වෙන්නේ යමක ආරම්භයක පටන් ගන්න හැටි පෙළ ගැහෙන හැටි කොහොමද වෙන්නේ කියලා බලන්න එහෙම වුණාට පස්සේ තේරෙනවා ඇත්තටම පහ වුණොත් අපි වාල් වෙනවා අපි බය ආදි වෙනවා බැගෑ වෙනවා අපි නිකන් මේ දීන තත්ත්වයටපත් වෙනවා ප්‍රශ්නයක් හරි ප්‍රශංසාවක් හෝ මුලට මුලට වෙනකොට දන්නවනේ ඇති වෙන හැටි දන්නවනේ අපිට ඒක පිළිබඳව ස්වාමිත්වයක් ගන්න අපිට ඒක පාලනය කරගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ ඔය කාය සූත්‍රයේදී සඳහන් කරනවා මේ තත් ඒ ඉස්ලාම මතක් කරන්නේ සති සම්බොච්චං ගට්ඨානිය ධම්මා. තත් යෝනිසෝ මනසිකාර බහුලීකාරා. සතිය ඇතිවෙන්න සති සම්බොච්චක් බොංචාංගයක් බවට පත් වෙන්න අවශ්‍ය කරන මූලික ධර්ම වගේක් තියෙනවා. අන්නේ ධර්ම පිළිබඳව සැලකිලිමත් වෙන්න සැලකිලිමත් වෙච්චාම ඒ මුල් මුල් කැඩි කැඩි කැඩි කැඩි යන සතිය පුරුදු කරන පුරුදු කරන යනකොට තමයි අන්තිමට හොඳ දෙයක් වෙන සතිය උනත් පාලනය කර ගන්න පුළුවන් වෙන්නේ මුලදී මුලදී උංගාවක් දුරවන. ඒ වුණාට ප්‍රශ්නයක් නැහැ. නැවත නැවත කරන කරන කරගෙන යනකොට ඒ සතියේ හුඳුව ශක්තිමත් අවස්ථාවක් එනවා. ඒ සඳහා කල යුත්තේ කැඩි කැඩි වැටි වැටි අමාරුවෙන් කරන සතියට හිත යොදලා නෝනින් හිත යොදලා නැවත නැවත කරන එක. සතිය ඒ පැත්තට වැඩෙනකොට කෙලස් වල අඩුවීම කපා හැරීම ඒ හා සමාන ප්‍රතිශතයකින් සිද්ධ වෙනවා. නිසා යෝනිසෝමනසිකාරය බොහෝම ගැඹුරු වචනයක්. නමුත් ඒ වගේම තමයි එක දවසකින් එක පාඩමකින් එකවරකින් කවදාකවත් ළඟා වෙන්න බෑ. ලක්ෂ කෝටි වාරයක් එකම දේ නැවත නැවත කිරීමෙන්මයි යෝනිසෝමනසිකාරය පුහුණු කරන්න පුළුවන්. හැබැයි ඒ යෝනිසෝමනසිකාරය පුහුණු කරන්නේ පිම්බීම හැකිලීමට උනාට ඒකෙන් මුළු ලෝකෙම තේරුම් ගන්න පුළුවන්. කානාපානේ වුණත් ඒකේ මුළු ලෝකෙම තේරුම් ගන්න පුළුවන්. මොන දෙයක් හරි යෝනිසමනසිකාරයෙන් තේරුම් ගත්තොත් ඒකෙන් ඒක අර ඩිඩක්ටිව් නොලෙජ් එකකින් එහෙම නැත්නම් තර්ක ඥානේ අනිත් ඕනම දෙයකට යොදන්න පුළුවන්. ඒ නිසා සරුවචාන්සේ දේශනා කරනවා තමන්ගේ ජීවිතේට කමඨාන තියාගන්න. ඒ කමඨාන නැවත නැවත පුරුදු කරන්න. පුරුදු කරනකොට කෙලෙස් ඇති වෙන හැටි, ඉන්දියා ධර්ම වැඩෙන හැටි, සේරගෙම එක් හැම කෙනෙකුම සිදුවෙන ඒකාකාර ක්‍රමයකට අන්න ඒ වැඩ පිළිවෙල විස්තර කරන තමයි යෝනිසෝමනසිකාරය කියන වචනේ පාවිච්චි කරන්නේ. ඒකට මේ සිංහලෙන් කියන්නේ යෝනිසෝ කියන එක නුවණින් කියන එක මනසිකාරය කියන එක මෙනෙහි කිරීම කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් වෙලාව හැටියට උත්තරයක් ඒක මිසක සම්පූර්ණ විග්‍රහයක් නෙමෙයි. තවත් එකක් ගත්තොත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආපෝ ධාතුවේ පිටු කරන ගති අනුකමක්ද? ඒ භාවනාවේදී දැනගන්නේ කෙසේදයි කරුණාවෙන් කියා දෙනු මැනවි. මේ ආපෝ ධාතුවේ තියෙන පිටු කරන ගතියට උපමාවකට දෙන්නේ වේලිච්ච හොඳට බැදලා ගත්ත හදාගත්ත අග්ගලා කුඩු ටිකක් අරගෙන උඩ දැමුවොත් ඒක උලකට ගහගෙන යනවා පිම්බොත් විසිරෙනවා ගලක් ඇව්වොත් විසිරෙනවා නමුත් උකට පැණි ටිකක් හරි වතුර ටිකක් හරි දැම්මොත් ඒක ඒකට පිඩු වෙන ගතියක් ඊට පස්සේ පිම්බට යන්නේ නැහැ ඊට පස්සේ ඒක උඩ දාන්න බෑ ඊට පස්සේ එල්ලට ගහන්න පුළුවන් ඒකේ අර අලු ටික ගත්තොත් කුඩු ටික ගත්තොත් එල්ලකට ගහන්න බෑ මඟ හැලෙනවා නමුත් පිටු කරාට පස්සේ එල්ල කරන්න පුළුවන් ගහන්න පුළුවන්. ඒකට කියනවා පිටු කරන ගතිය. అలවන ගතිය කියලා. ඒක යෝගාවචරයට දැනෙන්නේ ආනාපානි කරගෙන යනකොට සමහරට මේ හරිය නිකන් දෙමරයක් බඳා වගේ අල්ලන ගතිය. නැත්තම් දත් කලවන්න ඉන්ජෙක්ෂන් එකක් ගවුවට පස්සේ වගේ මේ හරිය හොඳට නිකන් වෙස්මුණක් තියලා තද කිරෝ වගේ වැටෙන ගතියනවා. නැත්තම් රත් වෙලා තිබුණ ඉටි ටිකක් මේ තිබ්බොත් ප්‍රශ්නේ නැහැ කියලා අපි හිතමු. එහෙම ඉටි වලින් මෙතන අච්චුවක් හැදෙන්නේ. ඒ වගේ අල්ලන ගතිය හිටිනවා. එනතම් මෙතන නිකන් මේ මැස්සෝ දඟලනවා වගේ සමහරට අහු වෙනවා. එනතම් සමහරලාට මේ වාඩි වෙලා ඉන්නකොට මේ මුළු ඇඟම ටයර් ටියුබ් එකක් දාලා වටේට වෙලනවා වගේ මෙහෙම මිරිකෙන්න බලන්න. දැන් පිඹුරෙක් ඇවිල්ලා බදලා අල්ලනවා වගේ ඇඟ සම්පූර්ණයෙන්ම නිකන් හිර කරලා අල්ලන්න පටන් අර ගන්නවා. ඒකට කියනවා පිඩු කරන ලක්ෂණය කියලා. ඒක නැති වුණොත් විසිරෙන ගතිය තියෙනවා. පිඹිනකොට කුලඟට අලු ගහගෙන යන වගේ ගතිය විසිරෙන ගතිය ඒකේ අනිත් පැත්ත තමයි පිටු කරන ගතිය ඒක හුඟක් වෙලාවට ඔය ආනාපානය කරන අයගේ උඩුතොල මේ වගේම නාසිකාග්‍ර ප්‍රදේශ විශේෂයෙන් වැටෙන්න පටන් අර ගන්නවා ඒක වෙනමම මේ මීමැසි පොදියක් නලියන්න වගේ එහෙම නැත්තම් මොන මොනවා හරි ඒක නැත්තම් මුළු කයේ අර විදිහේ තද වෙන ගති විදිහ තමයි පිටු කරන ගතිය සාමාන්‍ය යෝගාවචරයෝ වාර්තා කරන්නේ. ගාර්ජතර ස්වාමීන් වහන්සේ කාම ලෝකයේ සිට රූප ලෝකයට අවතීර්ණ වෙනවා යන්නේ අදහස් කරන්නේ කොමක්දයි කරුණාවෙන් පැහැදිලි කර දෙනු මැනවි. මේක සාමාන්‍යයෙන් කියන්නේ ධානයක් ලබනවායි කියන එක. කාම ලෝකය කියලා කියන්නේ ඉඳුරන් හා බැඳිච්ච දෙයක්. ධානයකට යනවායි කියලා කියන්නේ මේ අරමුණ ප්‍රතිභාග නිමිත්ත තුලට බැස ගැනීම නිසා රූප ආරම්මණයක් බොහෝ විට ගන්නෙ බැස ගැනීම නිසා අපි ඒ වෙලාවේ ඇහෙන් විඳිනව නෙවෙයි කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් විඳිනව නෙවෙයි අර අරමුණ ඇතුළටම ගියාට පස්සේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච කියන නීවරණ පහ වෙනුවට විතක්ක ਵਿਚාර පීචසුක එකක් ගතා කියන ධානාංග පහ එනවා එතකොට ඒ තියෙන තාක්කල් ඒ යෝගාවචරය ඒ අරමුණේ নিমগ্ন වෙලා කාන්දමට ඇල්ලෝ වගේ හිටිනවා ඇස්සරලා බලන්න බෑ ශබ්ද අහන්න බෑ ඒ කියන්නේ මේ කාම ලෝකේ ඉඳුරන් වැඩ කරන්නේ නැතුව රූප ලෝකේට රූප ධානයකට සමවැදීම තමයි මෙතන අදහස් කරන්නේ කාම ලෝකේ ඉඳලා රූප ලෝකෙට ගියයි කියලා